වදාළ කඳාන පොල්පිටි මූකලානේ අශෝකරාම වාසී ශ්‍රී විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ ගම්පහ පහළගම පදිංචි ජේ කාන්ති ස්වර්ණලතා මහත්මිය ඇතුළු දූදරු පිරිස විසිනි.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 හති වැටිලා ඉන්න අපිට එකම පිළිසරණ තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම. මේ ශ්‍රී සද්ධර්මයේ නොතිබෙන්න අපිට වෙන හානිය අපිට වෙන නස්පැත්තිය අපිට වෙන විනාශය කියලා නිම කරන්න බෑ. ඒ ධර්මයේ දේශනා කරලා තියෙද්දිත් මේ වගේ හානිදායක තත්වයකට පත්වෙවි යනවා නම් ඒ ධර්මයේ දේශනා නොවුණා නම් කොහොම වෙයිද? ඒ තරම් භයානක තත්වයක්. ඒතර බුදුරජාන් වහන්සේ පහළ වුණු නිසා අපට දැන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියන්නේ ප්‍රශ්නයෙන් කොටසක් ඉවරයි. මොකද්ද සිද්ධ වුනේ කියලා අපි දන්නවා. මීට කලින් අපිට සිද්ධ වෙච්ච දේ දැන් දන්නවා අපි. දැනට සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද කියන කාරණාවක් දන්නවා. ඒ වගේම අනාගතයේදී සිද්ධ වෙන්නේ කුමක්ද කියලා දන්නවා. ඒ කියන්නේ යම් මාත්‍රයක් දැනීම් මාත්‍රයක්වත් අපිට තියෙනවා මෙහෙම වෙයි නේද කියලා. ඔය බුද්ධ ආගම කොච්චර කියන්නේ පොඩ්ඩක්වත් පිළිගන්නේ නැති මිනිස්සයා වුණත් හිතනවා ඇත්තට පව් කරොත් එහෙම නරක තැන්වල උපදීද දන්නේ නැහැ කියලා හිත යට කොනක රැඳිලා තියෙනවා. පින් කරොත් හොඳ තැනක තමයි යන්නේ කියලා කොනක රැඳිලා තියෙනවා නමුත් පෙන්වන්නේ ඒ අනුව කටයුතු කරන්නේ. ඒක වෙනම එකක්. නමුත් විශ්වාසයක් පොඩ්ඩක් හරි සමහරුන්ගේ තියෙනවා. ඒ තද්ද මිත්‍යා දෘෂ්ටික අය ඉන්නවා. ඒ අය අතර මධ්‍යස්ථය විශේෂයෙන්ම යම් මාත්‍රයක් හරි පිළිගන්න අය ඉන්නවා. එතකොට මේ සේරම සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා. ඒතකොට දැන් මේ සංසාරික ගමන තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. යන්න වෙන එක. යනවා යනවා යනවා යනවා ඉවරයක් නැහැ. අර පොඩි කාලේ අපි අහලා තියෙනවා තේරවිල්ලක් මේ අර අකුලල ඉවර කරන්න බැරි පැදුර නේද? තාරපාර කියලා කියනවා. ඒක පාරක් කියනවා අකුලල ඉවර කරන්න බෑනේ. ඒ වගේ ගෙවලා ගෙවලා ඉවර කරගන්න බැරි මහා භයානක ගමන. මොකද්ද? සංසාර ගමන. ඉතින් හරියට අල්ලගත්තොත් ගෙවලා ඉවර කරන්න පුළුවන්. දැන් අපි කියමුකෝ තාරපාරක් කියන එකත් අපිට ඕන නම් ඉවර කරලා දාන්න පුළුවන්. ඇයි? අපි අලුත් උපකරණ පාවිච්චි කරලා පටන් ගන්නවනේ තාරපාර වශයෙන්ම ගලවගෙන යනවනේ. ඕනනම් ගලවන්න පුළුවන්. හදනා වගේම ගැලවුවා කියන්නේ. සංසාරෙත් එච්ච අමාරුයි. හැබැයි ගලවලා දාන්න පුළුවන් ගම. එතකොට ගලවන්න බැරි ප්‍රධාන හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි සංසාරයේ ප්‍රධාන කරුණු හතරක් අවබෝධ කරගත්තේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති නිසායි අපිට මේ සංසාර ගමන දිගින් දිගට එන්න සිද්ධ වුනේ. ඒ පිළිබඳව කියවෙන සූත්‍ර දේශනාවක් ගැන තමයි අද අපි මේ පින්වත් අයට කියලා දෙන්නේ. අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ චතුක්ක නිපාතේ ප්‍රථම පණ්ණාසකේ බණ්ඩගාම වර්ගයේ පළවෙනි සූත්‍රය අනුබුද්ධ සූත්‍රය. මොකද සූත්‍රයේ නම අනුබුද්ධ සූත්‍රය. ලේසි වෙන්නේ අහවල් නාලිකාවේ මේ කතාව. ඒ වගේද නෑනේ. දැන් පේනවනේ සෑහෙන ප්‍රමාණයක ඉඳලා ඇවිල්ලා තමයි මේ දේශනාව කියලා කියනකොට මතකයේ තියෙන ප්‍රමාණය අඩුයි. ඒතර දැන් මේවා හොඳට මතක තියාගන්න ඕන. අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ චතුක්ක නිපාතේ. ඒ වගේම පඨම පණ්ණාසකේ. ඒ වගේම බණ්ඩගාම වර්ගයේ පළවෙනි සූත්‍රය. ඒකේ නම තමයි අනුබුද්ධ සූත්‍රය. ତර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා චතුන්නං වික්ඛවේ ධම්මානං අනනුබෝධා අපපටි වේදා. ඒවමිදන් දීගමද්දානං සන්ධාවිතං සංසාරිතං මමංචේව තුම්මාකංචය කියලා. මටයි ඔබටයි මේ දීර්ඝ වූ සංසාරයේ මේ දුවන්න සිද්ධ වුනේ. සංචාරය කරන්න සිද්ධ වුනේ. හැසිරෙන්න සිද්ධ වුනේ ප්‍රධාන කරුණු හතරක් අවබෝධ කරගත් වස්තු නැති නිසාය. අනනුබෝධා අපපටි වේදා. ඒ කාරණා හතර අපි අවබෝධ කරගත්තා නම් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් අපි සංසාරේ නතර කරනවා. දැන් මේ සූත්‍ර දේශනාව ඒකයි වැදගත් වෙන්නේ. යම් කෙනෙක් මේ ජීවිතේදී මේක ඇල්ලුවොත් එයා ඉවර කරනවා. මම මේ කියන කරුණු හතර මේ ජීවිතේදී එයා තේරුම් අරගෙන ඒක අවබෝධ කරගත්තොත් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයාට පුළුවන් වෙනවා සංසාර ගමන නතර කරන්න. අර භයානක මං ඉවර කරන්න බැරි එකක් මේ තියෙන්නේ කියලා. ඒකට ඉවර කරන්න පුළුවන්. මේක හරියට අහුවෙච්ච නැති නිසා තමයි අපිට ප්‍රශ්නේ ආවේ. දැනටත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන තමයි. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධ අප්පටි වේදා ඒව විදන් දීග මද්දානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්මාකංච. ඒ කියන්නේ ආර්ය වූ සීලයක් අපිට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ දීර්ඝ සංසාරයේ සංචාරය කරන්නේ. ආර්ය සීලය. ඒතර සීලය කියන එක අපි දන්නවා. සීලය anu කයයි වචනයයි සංවර කර ගැනීමයි. හැබැයි දැන් අපි විමසලා බලන්න ඕන අපි මේ සීලය රකින්නේ මොන අරමුණකින්ද කියලා. සමහර වෙලාවට දැන් අපි පොඩි කාලේ සිල් රැක්කේ කොහොමද? දැන් මෙන්න මෙතන තමයි හරි ගැඹුරු පරාසයක් මේ කොටසේ කියවෙනවා. මේක තේරුම් ගන්න මං හිතන්නේ කෙනෙකුට මේ මේ වචන ටික තේරුම් ගන්න හරීම මේකේ තියෙන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් associated meanings. ඒ ඒ තුල ඒ ඇතුලේ තියෙන ඒහා බැඳිලා තියෙන අර්ථ ගණනාවක් මේකේ තියෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක සම්බන්ධ හුඟක් දේවල් හිතෙන්න ඕන මේ වෙලාවේ. එතකොට තමයි මේ පරාසය තේරෙන්නේ. දැන් මේකේ තියෙනවා මේ ආර්ය සීලය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්න ඕන සාමාන්‍යයෙන් කයයි වචනයයි සංවර කිරීම සීලයයි. මොකද්ද? කයයි වචනයයි සංවර කිරීම. දැන් අපි දන්නවා යම් කෙනෙකුට විභාගයක් සමත් කරන්න ඕන වුණාම ඒක කොහොම හරි කරලා අපි කියනවා ගොඩ දා ගන්න පුළුවන් නේ. අපස සාමාන්‍ය පෙළ ගොඩ ගියා. යාන්තම් ගොඩ. උසස් පෙළත් ගොඩ. උපාධියත් ගොඩ දාගත්තා. දැන් අපි ගත්තොත් වෛද්‍ය වෘත්තියේ වුණත් ඒක ගොඩ දාගන්නත් පුළුවන්. එක්ස්පර්ට්ස් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳ විශේෂඥ. ඒතර සෑහෙන මහන්සි වෙන්න ඕනේ විශේෂඥ වෙන්න. සාමාන්‍ය වෛද්‍යවරු හැටියට සේවය කර හැකියි. සාමාන්‍ය ඉංජිනේරුවරයෙක් හැටියට කටයුතු කර හැකියි. ඒතකොට දැන් මහරහතන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන්. හැබැයි සිව්පිලිසින් බියාපත් මහරහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ දැන් ඔය ශේෂම ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන සහිතව ඒ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මේ විදිහේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් වෙනවා කියන්නේ කලේශි වැඩක් නෙවෙයි. කෙලස් ප්‍රහීන කරන්න පුළුවන්. හැබැයි අර විදිහේ විශේෂ ඥාන සහිතව මහරහත් වෙනවා කියන්නේ අමාරු එකක්. ඒකට ඉතින් පෙර පින තියෙන්න ඕන. හුඟක් දියුණු කරලා තියෙන්න ඕන. භාවනා වුණත් හුඟක් වඩන්න ඕන. ඒ වගේ මේ දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට O level වල විභාගේ පාස් කරනවා, A level පාස් කරනවා. ඒ මේම ඒ ගානකට කරගන්න එක වගේ සීලය සාමාන්‍යයෙන් අපිත් ඉතින් සිල් ගන්නවා. අපි පංච සීලය රකින්නවා. අපිත් පොය දවසකට අටසිල් රකින්නවා. දසසිල් රකින්නවා කියලා එහෙම අපි සීලයක් ගැන කල්පනා කරගෙන යන එක නෙමෙයි මෙතන ආර්ය වූ සීලයක් කියලා කියන්නේ. මේකේ තියෙනවා මම ඒකයි කිව්වේ පරාසයක් තියෙනවා කියන්නේ මේකේ තියෙනවා විශේෂම හිතේ අරමුණක් නිවන් දකින්නමයි මම මේ සිල් රකින්නේ කියලා. එතකොට ඒ මට්ටමටම හාපු එක්කෙනා තමයි ඒ සීලය ඒ විදිහටම රැකගෙන යන්නේ. කියන මට සීලය අනිවාර්යෙන් ඕන. ආර්ය වූ සීලයක්ම ඕන. මට සෝතාපන්න වෙන්න අවශ්‍යයි. එතකොට සෝතාපන්න කෙනාගේ ලක්ෂණය තමයි එයා තුල ආර්ය සීලයක් තියෙනවා. එතකොට ආර්ය සීලයක් ඒ කියන්නේ බුද්ධ රත්නය කෙරෙහි ධම්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි වෙනස් නොවන පැහැදීමක් තියෙනවා ආර්යකාන්ත සීලයක් තියෙනවා. ඒ තමයි සෝතාපන්න ලක්ෂණ. ඒ සෝවාන් අංග. සෝවාන් අංග තමයි මේ හතර ආර්යකාන්ත සීලය. එතකොට මෙන්න මේ ආර්යකාන්ත සීලය අපිට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි සංසාරේ තාම සැරිසරන්නේ. යම් වෙලාවක මේක හරියට කරගත්තොත් එයා ඉවර කරනවා. ତොර දැන් ඔබගේ සීලයක් නැද්ද? තියෙනවනේ. දැන් මේ දු සීලයද ඉන්නේ? නේද? දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ දු සීලයද? නෑ. ඒතොර නිවසේ ඉඳලා ධර්ම දේශනා කරන්නේ දු සීලයද? දේශකයන්න් වහන්සේලා දු සීලද? ඈ නෑ සීලයක් තියෙනවා. දේශකයන්න් වහන්සේලාගේ සීලයක් තියෙනවා. ශ්‍රාවකයන්ගේ සීලයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ආර්යකාන්ත එකක් වෙන්න ඕන ආර්ය එකක් වෙන්න ඕන. එතන තියෙන්න ඕන ප්‍රධාන ඉලක්කය මේ මම කිව්වේ ඕලෙවල් නිකන් කොට දා ගන්නවා වගේ නෙමෙයි. මේකේ ප්‍රධාන ඉලක්කය මොකද්ද? පිටිපස්සෙන් තියෙනවා ඉලක්කය නිවන. ඒ කියන්නේ ප්‍රධාන පසුබිමේ තියෙන නිවන් දැකීමයි. එතකොට ඒ නිසා සීලය රකින්නේ මදුරුවෙකුට අපි මෙහෙම මදුරුව 1000ක් වැහුවම ඒ 1000ටම ගහන්නේ මෙයා. හැබැයි 1001ට ගහනවා. එයාගේ එයා කියනවා එයා තර්ක කරනවා මම මදුරුව 1000ක් විතර වැව්වා ගැව්වේ නැහැ නේ බලන්න මම කොච්චර හොඳ එක්කද කියලා 1000 ඊට පස්සේ මේ ගීයේ පෙරලා කෑව එකෙක් ගැව්වනේ ආර්ය ශීලයේ එක්කන එහෙම නෙමෙයි එයා ඒක ගහන්නෙත් නැහැ. 1001 ගහන්නෙත් නැහැ, 10001 ගහන්නෙත් නැහැ. ලක්ෂයක් ගිහිල්ලා 1 ලක්ෂ 1 ගහන්නෙත් නැහැ. ඇයි එයාට ඕන කරනවනේ මේක ඉවර කරන්න. ඒකට තව පොඩි හානියක් නෙ මෙතන වෙන්නේ. ඒ නිසා සීලය කියන එක ඒ හැම අංශයකම සීලය හදන්නේ එහෙම. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, මේ කරන්නම දෙයක් නැති තැන මම මේ මේ මෙහෙම පොඩි දෙයක් හොරකම් කරන්නම වුණා. ඒ හින්දා හොරකම් කරේ. එහෙම කතා කියනවාද? ආර්ය ශීලයේ එක්කන එහෙම කියන්නේ මගේ ඒ වෙලාවේ හිත පෙරලිලා ගියා මම කරන්න දෙයක් නැහැ මාව වැරදි පැත්තකට අහු වුණා. වැරදි සම්බන්ධයකට මාව ගැටිලා ගියා. මං ඇත්තටම එහෙම අහුවෙන්නේ නැහැ. ඒව නෑ ආර්ය ශීලයේ කෙනාට. ආවශීලයේ කෙනාගේ අර තද ඉලක්කයක ඉන්නේ. එතකොට එයා කල්පනා කරන්නේ ඒකට මහා ඩැමේජ් එකක්. විශාල හානියක් මෙතනින් වෙන්නේ. ආයි ආපස්සට යන්න වෙනවා. මොහොතකින් හරි කාලයකින් හරි ආපස්සට යනවා දැන්. දැන් මේ මේ සීලය බිඳීම තුල ආපස්සට වැටෙනවා. එතකොට දැන් මේ නිවන් දකින්න තියෙන එක නැති වෙලා යන්නේ. ඒ අතරතුරේ මැරුණොත් මේ ගණ්ඩ ඔන්න මෙන්නේදීදී මැරිලා යනවා. සෝවාන් වෙන්න තියෙද්දි මැරිලා යනවා. පරාද. ආයෙත්ෙන් කල්ප ගානකට ගොඩට එන්න බෑ. ඒතර අන්න ඒ නිසා මේ ප්‍රධාන වශයෙන්ම මේ නිවන් අවබෝධය මුල් කරගෙන සිල් රකින්න එක්කෙනා එයාගේ සටකපට මායන් නැහැ. එයා මේ එක එක්කෙනාට පේන්න සිල් ගන්නෑ. එයාට වමනාවක් නෑ ස්වාමින් වහන්සේලාට පේන්න එතෙන්ට ඇවිල්ලා ඔළුව පැත්තකට නමලා අවසරයි ස්වාමීනි කියලා පස්සේ මේ මා දුස්සීල වැඩ යා කරන්නේ ගෙදර ඉන්නකොට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්නේ මහත්තයා. නෝනත් ඒ වගේ. පස්සේ වෙන තැන්වලදී වෙනත් ක්‍රියාමාර්ග සමහර අය. දැන් ඇයි එයාට අර ඔළුවට ගිහිල්ලා නැහැ. එයාගේ ඔළුවට වැටිලා නැහැ ප්‍රධාන දේ. මොකද දැන් මෙයාගේ තියෙන ප්‍රධාන ඉලක්කය. මේ ඉලක්කය සපුරා ගන්න නම් මේක ඕනමයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ පිරිසිදු සීලයත් එක්ක තමයි Brahmachari ජීවිතයත් එක්ක තමයි මේ බඹසර වාසයත් එක්කම තමයි මේ කෙනා බබලන්නේ. ඒ කියන්නේ එයාගේ ප්‍රඥාව පහළ වෙන්නේ. සීල සමාධි ප්‍රඥා. එතකොට මෙයා දන්නවා මේක වරද්දගත්තොත් බෑ කරන්න. මේක වැරදුනාම සමාධිය ගන්න බෑ. පිරිසුදු සමාධියක් එන්නේ පිරිසුදු සමාධියක් ආවේ නැති වුණාම ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට යථාර්ථය අවබෝධ වෙන්නේ අන්න එහෙනම් දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති අපි සීල් රකිපු නැති අයද? සීල් රකින්න නැති අයද? නේ? ඇයි තාම සංසාරේ දුවන්නේ? ආර්ය සීලයකට ආපු නැති නිසා. තේරෙනවද? දැන් මේව තව ඉවර කරන්න පුළුවන්. මේ අහගෙන ඉන්න ඕන කෙනෙකුට මේව තව ඉවර කරන්න පුළුවන්. ගෙවල් වල ඉඳලා අහන අය සේරටම ඉවර කරන්න පුළුවන්. ඕන කෙනෙකුට. ඒ කියන්නේ ඉතින් සමහර අයට ඒ පුණ්‍ය සම්භාර ධර්මයන් රැස් වෙලා නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කරුණු කාරණා ටික සම්පූර්ණ කරගත්තොත් අපිට මේක හරියට ගොඩ දා ගන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රය ඉතාම අවශ්‍යයි. දැන් මේ ආර්ය සීලයක් කරගෙන යනවා කියන්නේ සම්පූර්ණම තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ මත. මොකද අපි කියමුකෝ අපි ආර්යකාන්ත සීලයක පිළිතලා කටයුතු කරගෙන යනවා කියලා පාප මිත්‍රයෙකුට ඕක සුණු විසුණු කරලා දාන්න පුළුවන්. යාගාවට ගිහිල්ලා යා ටික කාලයක් ආශ්‍රය කරනකොටම කඩලා දානවා. ඔයාට පිස්සු දානේ. ඔයා මේ සංසාරයෙන් නිදහස් වෙන්න කියලා ඔය මොන පිස්සු විකාරද කරන්නේ? නිවන් දකින්න කියලා ඕවා කොයි කාලේ කරන්න පුළුවන් වැඩද? මෙන්න මේ ෂොට් එක ගන්න පොඩ්ඩක්. කිව්ව ඉවර කළා දැන්. එකපාරින් ඉවර කරනවා. <clears throat> එහෙම නැත්නම් හොර මේවකට හරි සම්බන්ධ කරගන්න. <clears throat> එහෙම නැත්නම් වැරදි පැත්තකට පටලව ගන්නවා. වැරදි සම්බන්ධයකට. එහෙම නැත්නම් බොරු දේවල්. ඒ වගේම කේලමකට. මෙන්න මේක ගිහිල්ලා කියන්න කියනවා. මං ඉන්න කියන්න කියනවා. ඉතින් මෙයා ගිහිල්ලා කියනවා. කිව්වම අහුවෙනවා. ඊට පස්සේ මෙයා කියනවා මට මේ මේකයි මේ ප්‍රශ්නයක් තියෙනවා. අරගොල්ලන්ට බයින්ඩකෝ මම වෙනුවෙන් බයින්ඩ කියනවා. මෙයා බයිනවා. <clears throat> පරුස වචන. ඊළාට අල්ලගෙන කියෝ කියෝ ඉන්නවා දාගෙන ඕව කතා කරන් දෙපානේ ඔය පටිච්ච සමුප්පාදේ ඕවා අනේ මගේ කන වා වෙනවානේ ඕවා අහලා ඔය චතුරාර්ය සත්‍ය නම් ඕවා කියන්න එපා මේ සමහරව ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි ඔය ධර්ම ඕවා නම් කතා කරන්න එපා කියනවා මේ අපි මේ වෙන දෙයක් කතා කරගෙන ඉන්නවනේ අපිට එදිනෙදා ඕන එකක් කියනවා එතකොට මොකද වෙන්නේ එයා ඒකට අහු වෙලා ගියොත් පැටලිලා ඉවරයි. ඊළඟට දැඩි ලෝභය පැත්තට. ක්‍රමක්‍රමයෙන් අල්ලන්නේ. දැන් මෙයා අතෑරලා ඉන්නවා සමහර දේවල්. ඒතර මේගොල්ලෝ දානවා එක එක දේවල් ඔලුවට. දැන් අපි ගම නිලතල ගැන එලවන්නේ නැති එක්කෙනාට ඉල්ලන්නනේ. ඉල්ලන්න. දැන් මෙයා ඉල්ලන්න නෙමෙයි ඉන්නේ මොකක් කර නිලයකට. ඒකට එයාගේ තණ්හාවක් මොකුත් නැහැ. මෙයා පටලවනවා. අරගොල්ලොත් යන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් මූල බීජය ඔලුවට දානවා. දාලා නැති අනුන්ට නොලැබෙන, Tamanට නොලැබෙන දේවල් අනුන්ගේ දේවල් ගැන ආසාව ඇති කරනවා. ඊළඟට බලතල ගැන. ඒ වගේම ඌට වඩා හොඳ කාර් එකක් ගත්තා නම් හොඳයි නේ මේ බලන්නකෝ යා මොකද්ද මේ කාර් එක? ඔයාගේ தත්ත්වයට ගැලපෙනවද කියලා අහනවා. තේරුණාද? වෙන රැකලා අල්ලන්න හැටි මේ මේ පවිතු මිතුරෝ. දැන් ඒගොල්ලෝ කියනවාද මේ ඔය ඇතියනේ සමහරව එහෙම කියනවා ඉරිසියාවට. එයාට වඩා අඩුවෙන් නම් තියෙන්නේ. වාහනයක් ගන්නවා කිව්වම කියනවා මේක මදිද? ඒ කියන්නේ වෙන අර්ථයකින්. මොකද ඒ එයාගේ කාර් එකට වඩා කාර් එකක් ගනී කියලා. ඒක වෙනම එකක්. ඒ තමන් හරි තීක්ෂණ බුද්ධියෙන් තේරෙනවා. සමහර අය මේකට ආසාව ඇති කරනවා. පෝ ගන්නකොනේ හොඳ කාර් වලට ලොකු ඒවා ගන්නකො. කී කිය අර අර බාණ්ඩු අර යන කාර් එක කියලා ආසාව ඇති කරනවා. අර බාණ්ඩෝ ගෙවල් මෙන්න මෙහෙම දැඩි ලෝභයට පුරුදු කරනවා. මේ පාප මිත්‍රයෝ කරන වැඩ. ඒතකොට මේ ලේසි වෙන්නේ මේ සමාජයේ මේ ඉන්නකොට ඔය කට්ටියත් එක්ක එකතු වෙලා ඔය පිරිසත් එක්ක හැසිරෙමින් ඉන්නකොට ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තනියම ඉන්න කියලා ඉන්න බැරි නම්. තනියම ඉන්න කියන්නේ ඇත්තටම කියනවා නම් මේ සේරම අතහැරලා ගිහිල්ලා කැලේකට වෙලා තනියම හුදකලා ඉන්නවා කියන එක නෙමෙයි. ඒ හිටියොත් එහෙම නිකන් අලි ගහලා මැරිලා යනවා. පොටි වලස්සු ගහලා මැරිලා යනවා. ගණ්ඩ කිසිම දෙයක් බැරුව යනවා ඊට පස්සේ. ඒක නෙමේ හුදකලාව කියන්නේ. හුදකලාව කියන්නේ සොඳුරු හුදකලාව. ඒ කියන්නේ මේ මේ ජන සමාජයත් එක්ක ජීවත් වෙන්නේ. නමුත් ඒ කට්ටියට අහු වෙන්නේ ඒක තමයි නියම හුදකලාව කියන්නේ. අර ලේසි නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ල ගන්නවා කියන්නේ. පිරිසත් එක්ක ඉන්නේ. හිටියට එයා අහු වෙන්නේ නෑ ඒවට මේවට. ඒක තමයි නියම හුදකලාව. එයාට ගෙදර කොච්චර කට්ටිය කෑ ගැහුවත් එයාට හුදකලාවේ භාවනා කරන්න පුළුවන්. එයා යනවා කාමරයට ගියා එයා භාවනා කරා. ඒතොර එයා සේරම වැඩ ඉවර කරලා කැලෑවට යන්න ඉන්නේ නැහැ භාවනා කරන්න. එයා වෙලාව හොයනවා ගෙදර. වෙලාව තියෙනවා ගේ ඇතුලේ. ඒ නිස්සබ්ද වෙලාවල් ගෙදර තියෙනවා. අපි රණ්ඩු කරගන්න යන්නේ අපි නැත්තම් මේ තර්ක කරන්න යන්නේ එහෙම නැත්නම් අපි පැටලෙන්න යන්නේ ගැටෙන්න යන්නේ බැරි වෙලාවත් එක්කමයි. ඒ කියන්නේ Tamanට අල්ලගන්න බැරි වෙලාවත් අල්ලගෙන මෙයා ගැටෙන්න යනවා. බාන්න ගෙදර භාවනා කරගන්න බෑනේ. ගෙදර ධර්මයේ හැසිරෙන්න බෑනේ. අපි ගමු ගෙදර ඉන්නවා මද්ද්‍රව්‍ය පානය කරලා කෑ ගහන කෙනෙක්. සමහර තාත්තලා ඉන්නවා ලංකාවේ හරි පුණ්‍යවන්ත ස්වාමි පුරුෂයාණන් වහන්සේලා ඉන්නවා නෝනට පිනක් දහමක් කරන්න දෙන්නෙම නැහැනේ හරි පුණ්‍යවන්තය. ඔව්. ලංකාවේ හරි අමුතු කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට සමහරලාට පුදුම විදියට අර ඒ ස්වාමි දියණියගේ හිත් පෑරන විදියට කෑ ගහනවා යුද පිටියක් වගේ. ඉතින් එයා සම්පූර්ණ අතහැරලා දානවා වැඩක් නැහැ. අපට නම් බෑ කියලා. හැබැයි පින්වතුන්ට කියන්න මෙයා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කෑ ගහන්නේ දවස් තියෙනවා. කාලයක් යනකොට අධ්‍යයනය කරගත්ත හැකි එයා කොයි කොයි දවස්වලද කෑ ගහන්නේ කොයි කොයි වෙලාවල් වලද අපි ඕකටම පැටලෙන්න ඕනේ ඕකේ වෙන වෙලාවල් තියෙනවා සමහරවිට එන්නේ රෑ 10ට 10න් පස්සේ තමයි පොඩි ගැටලු යන්නේ 10ට මෙහා ඕනතරම් කාලේ ඉතින් මොකද කරන්න ඕන 10ට මෙහා කරගන්නව කරගන්න දෙයක් එන්න කලින් කරගෙන ඉවරලා අර ආවට පස්සේ ඒකට හිත හදාගෙන මෝහන දීලා දැන් එන්න එන්න දියුණු කරනවා කියන්නේ අරව ගණන් ගන්න නැති තත්ත්වයට හිත හදා ගන්නවා. දැන් ඒතකොට ධර්මයේ තුල ගමන් කරනවානේ. ඒතකොට එයාට ඉගෙන ගන්න ලැබෙනවා කකචූපම සූත්‍රය. දැන් මේ දැන් මේ දේශනා කරගෙන වැඩසටහන් වල යන ගමන් මෙයා ධර්මයේ හැසිරෙන ගමන් ශ්‍රුතය දියුණු කරනවා. ශ්‍රුතය කියන්නේ ධර්මඥානය. ඒතර කකචූපම සූත්‍රයේ වගේ සූත්‍රයක් ඉගෙන ගන්නකොට මජ්ක්‍ධිම නිකායේ පළවන කොටසේ තියෙන කියත උපමා කොට වදාළ දේශනාව යම් කෙනෙක් තමන්ගේ කකුල් දෙක මේ හොරු කියතකින් දෙපැත්තට අදිද්දි පවා කපනවා ඉවසගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි කියනවා මාගේ ශ්‍රාවකයා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේවා ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට එයා කල්පනා කරනවා අපේ මිනිස්සයා ඉතින් මද්ද්‍රව්‍ය පානය කරලා අසභ්‍ය වචන කියනවා කියන එක ඉතින් අලුත් දෙයක් ඈ. ඕක ඉතින් කවදා සිද්ධ වෙච්ච දෙයනේ. හැමදාම ඕකට පැටලෙන්න මොකටද? ඔය කෑ ගහගත්තා. දැන් වචන සෙට් එකත් පුරුදුයි. අලුත් ඒවත් නැහැ. නව නිර්මාණ නැහැ. එකම සෙට් එකක් තියෙන්නේ. දැන් අහලා හොඳට පදම් වෙලා තියෙන්නේ. දැන් හොඳට අහලා අහලා අහලා පත්තියන් කරගෙන ඒක ඇවුන්නේ නැහැ වගේ ඒ වෙලාවට පුළුවන් නම් දැන් භාවනාව දියුණු කරපු කෙනෙකුට ඒ වෙලාවෙත් මෛත්‍රිය වඩන්න පුළුවන් හොඳට. ඉතින් මෛත්‍රිය වඩපුවම හරි. ඉතින් දැන් සමහර අය මේවට අනිත් පැත්තට කියනවා මම දන්නවා මේ අහගෙන ඉන්නකොට සමහර අය කියනවා කොහමද හාමුදුරනේ ඔය කියන ඒවා අහගෙන ඉන්නේ කියලා සමහර අය කියනවා. මම දන්නවා එහෙම කියනවා කියලා. ඔయిత වඩා ඒවා බුදුරජාණන් වහන්සේට කියලා තියෙනවා. ඔయిత වඩා ශ්‍රාවකයන්ට කියලා තියෙනවා. ඊට වඩා ධර්මයේ ගමන් කරපු ස්වාමීන් වහන්සේලා රහත් වෙන්න කලින් කියලා තියෙනවා. බෝධිසත්ව අවදීදී උන්වහන්සේට බැනලා තියෙනවා. බැනුම් අහලා තියෙනවා. ඉතින් ඒ සේරම උන්වහන්සේලා ඉවසලා තියෙනවා. ටික ටික ටික ඉවසන්න පටන් ගන්න ඕන. ටික ටික තමයි පටන් ගන්න ඕන. ක්‍රමක්‍රමයෙන්. ඊට පස්සේ ඉවසීම දියුණු වෙනවා. දැන් මේ මාර්ගයේ යන්න ඕන නම් මේ ඉවසීම කරන්නම වෙනවා පින්වත්. ඒ හැමතිස්සෙම මේ ප්‍රශ්නේ එනකොට ගේන්න ඕන තැන කොතනද? නිවන් දකින්න ඕනනම් ඉවසන් දෙපෑ. නැත්තම් බෑනේ. කියන දැනට ආපු ගමන් හරියනවා. එතකොට ඒ නිසා නිවසේ ඉඳගෙන පවා ඒ නිවස ඇතුලේ තියෙන කාලය වැඩපොලෙත් කාලය තියෙනවා. සේවා කරන ස්ථානේ කාලය තියෙනවා. අපිට පේන්නේ අපේ නුවණ දියුණු වෙලා නැහැ ඒ කාලය. දැන් මේ වැඩසටහන මේ ධර්ම දේශනාව පටන් ගන්න පටිගත කරන්න පෙර අපි කියමුකෝ කාර්මික කටයුතු අපේ මේ පින්වත් කැමරා ශිල්පී අය මෙහි කාර්මික කටයුතු කරන පින්වත් අයට නොඑක් නොඑක් කටයුතු තියනවා කරන්න. ඒකත් කාලයක් අපිට. නුවණ තියෙන කෙනාට එතනත් කාලය තියෙනවා භාවනා කරන්න. අපිට අදාළ වැඩක් නැහැනේ අපිට තියෙන මොකද්ද දැන් ධර්ම දේශනාව පටන් ගන්න තුරු ඉඳගෙන ඉන්න නේද තියෙන්නේ එහෙනම් එතනත් බුදුගුණ නමේ මෙනෙහි කරොත් එහෙනම් බුද්ධානුස්සතියනේ බැරිලා මෛත්‍රී දස දිශා භාවනාව කෙටියෙන් හරි කරගත්තොත් මෛත්‍රී භාවනාවනේ. දැක්කද කාලය ගන්න ඇති. කාලය සොරා ගන්නවා. ඒතර අපි ප්‍රඥාවන්ත වුණොත් නුවණ හරියට මෙහෙවා ගත්තොත් අපිට ඕන තරම් කාලය තියෙනවා. අපි විසින් ඒ කාලය සේරම අතහැරලා තියෙනවා. එතකොට කාල කලමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. නැත්තම් මේ ජීවිතේ නිවන් අවබෝධ කරන්න පුළුවන්. කාල කලමනාකරණයේ ප්‍රශ්නයක් තියෙන්නේ. රැකියාවත් කරගෙන ළමයින්ගේ වැඩ ටිකත් බලාගෙන සමාජ දේශපාලන ආර්ථික ක්‍රීඩා ආදී කටයුතුත් කරගෙන නිවන් මාර්ගයේ ගමන් ආරම්භ කිරීම පුළුවන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ පැත්ත පසුකාලීනව වැඩි කරන්න විතරයි තියෙන්නේ. ඇක්සලරේට් කරනවා කියනවා. මේ මීට පටන් ගන්න දුවන්න. දුවලා දුවලා දුවලා දුවලා දැන් අපි දන්නවනේ පේස් එකක් වුණත් යනකොට අන්තිම අවස්ථාවේදී මොන තරම් වේගෙන් පැදලා දෙය එකට එන්නේ. ඔහේ යන්න අරනවා කට්ටියට. යන්න දීලා දීලා දීලා දීලා මෙයා කිට්ටු කරලා තමයි පටන් ගන්න යාගේ ස්පර්ම වේගය දාන්න. ඊට පස්සේ එක පාට මෙයා ඒ තරඟයේ ජයග්‍රහණය කරනවා. අන්න ඒ වගේ තමයි අපිත් මේ පැත්ත ටික ටික හදාගෙන එනවා. ඔන්න දැන් ඒකේ එක පැත්තක් තමයි මොකද්ද? ආර්ය සීලය හදාගෙන එන්න ඕන. ආර්ය සීලය හදාගෙන ආවම දැන් හරි. දැන් බය වෙන්න දෙයක් නැහැ. ඕක තමයි බරපතල පළවෙනි එක. ওই හින්දා තමයි අපි සංසාරේ තාම යන්නේ. එහෙනම් දැම්මම තියා හිතට ගත්තොත් කෙනෙකුට පටන් ගන්න පුළුවන් ආර්ය සීලයට. එතකොට එයා කුඩා වරදක් පවා කරන්නේ පුංචි වරදක් පවා කරන්නේ කරනකොටම මතක් වෙන්නේ මොකද්ද? නිවන් දකින්න බාධාවකි. ඒ වෙනුවෙනුයි මම මේක රකින්නේ. අන්නේ අරමුණ ආපු ගමන් පුළුවන් වෙනවා. එතකොට දැන් ඒ අරමුණ එන්නේ නැතුව කවදාවත් ආර්ය සීලයකට කෙනෙකුට එන්න බෑ. එතනින් තමයි යාව හදන්නේ. බලන්න බුදුරජාන් වහන්සේ මොන තරම් ලස්සනට මේවා පැහැදිලි කරලා තියෙනවද කියලා. එතකොට දැන් ඒක අපිට ලැබෙනවනේ ඒකනේ කියන්නේ. මේ යුගයේ හරි වටිනා යුගයක් කියන්නේ ඒකයි. එතකොට මේ ආර්ය සීලය අපිට හරියට අල්ලගන්න බැරි වෙච්ච නිසා අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ගන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ සංසාරේ තාම දිගට දිගට ගමන් කරන්නේ. එහෙනම් දැන් මේ දේශනාව අහුවට පස්සේ පින්වත් අය. දැන් මේ දේශනාව එක එක දේශකයන්න් වහන්සේලාට දේශනා කරන්න පුළුවන් ප්‍රමාණය වෙනයි. දැන් පිටිනෝක මේ දේශනාව කරන්නේ මහරහතන් වහන්සේ නමක් කියලා. මේ මහරහතන් වහන්සේ නමක් මේ දේශනාව කරනවා නම් උන්වහන්සේ මේ දේශනාව මිට වඩා කොච්චර පරාසයක පිහිටවන්න ඉඩ තියෙනවා. දැන් මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච ස්වාමින් වහන්සේ නමක් හැටියට මේ ජීවිතේදී නිවන් අවබෝධ කරන්න පුළුවන් කියන විශ්වාසය තියාගෙන ඉන්න ස්වාමින් වහන්සේ නමක් හැටියට තමයි මේ කරුණ මේ විදිහට විග්‍රහ කරන්නේ. තේරුණාද? සෝතාපන්න වෙලා ඉන්න උත්මයෙක් ඊට වඩා විග්‍රහ කරනවා. සකු르දාගාමි උත්මයෙක් ඊට වඩා විග්‍රහ කරනවා. අනාගාමි උත්මයෙක් ඊට වඩා විග්‍රහ කරනවා. අරියත් උත්මයෙක් ඊට වඩා විග්‍රහ කරනවා. එතකොට දැන් අපේ මේ විග්‍රහය ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට ධර්මයේ තුලට යන්න කැමති කෙනෙකුට ප්‍රමාණවත්. මේ ටික ඇති. මේ ටිකේ අල්ලගත්තොත් හරි. ඊට පස්සේ ආ ඉස්සරහට යනවා. එතකොට දැන් ඔන්න අපිට ඉගෙන ගන්න ලැබුණ පළවෙනි කාරණාව දැන් බලන්නකො හරි පැහැදිලිනේ. අපි සිල් රැකලා තිනවා සංසාරෙත් පොයට සිල් අරන් ඇති. කොච්චර පොයේ දවස්වල සිල් දැනට අපේ ලංකාවේ කට්ටිය පොයේ දවස්වල කොච්චර සිල් ගන්නවද නේ? එතකොට දැන් ඇයි බැරි වෙන්නේ? ඇයි පින්වත්නි ඒක තුල නැහැනේ මේ පිරිච්ච ගතිය. ගිහිල්ලා උදේට යනවා හවසට එනවා. සමහර අය ඒ ගිහිල්ලා එතනත් සිල් කඩා ගන්නවා. ඒ එදා එදා තමන් පොරොන්දු වන්නා වූ අෂ්ටාංග උපෝසත සීලයත් සමහර අය අතින් කැඩෙනවා එතෙන්දී. ඒතර ආර ශීලයකට එන්නේ අන්න දැක්කද ප්‍රශ්න ටික. ඉතින් සමහර අය හොඳට ආරක්ෂා කරන අය ඉන්නවා. සමහර අය එතන ගිහිල්ලා සාකච්ඡා පවත්වනවා. අනවශ්‍ය ඒවා. සමහර අයට එතෙන්ට ගියාමත් නිවන් මඟ ගැන මතක නැහැ. සමහර අයගේ ඉන්ද්‍රිය සංවරයක් නැහැ. සමහර අය දානේ වළඳන අවස්ථාවලදී සමහරලාවට මේ නිකන් gedara කෑම ටික ගන්නවා වගේ තමයි සමහර අයට හිතෙන්නේ. දැන් එතන බොහෝම කල්පනාකාරීව බොහෝම අවබෝධයෙන් දාන ටික වළඳන්න ඕන. දැන් කෑම කනවා නෙමෙයිනේ. සිල්ගත්තු දවසට දානේ වළඳනවා. සමහර අය කෑම කනවා. ඇයි? එයාට ඔළුවට වැදිලා නැහැ. මං ඇවිල්ලා තියෙන්නේ නිවන් අවබෝධ කිරීමේ පරමාර්ථයෙන් සිල් ගන්න කියලා. නිවන් අවබෝධ කිරීමේ પરමාර්ථයෙන් ආර්ය සීලයකට ආපු එක්කෙනා එයා හැම තිස්සෙම හරි පරිස්සමින් ඉන්නේ. වචනයක් කතා කරනකොට, එහෙට මෙහෙට ගමන් කරනකොට, වටපිට බලනකොට, ඒ හැම වෙලාවෙම එයා හරි කල්පනාකාරී. මොකද එයාට තියෙන්නේ ආර්ය සීලයක් රැකගන්න. එයාගේ ඉලක්කය වෙනයි. එයා මේ නිකමට පොයේ දවස ගත කරලා යන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට එයාගේ තේරීම් නැහැ. ස්ථානය එයාට ප්‍රශ්නයක් නෙවෙයි. අර ස්ථානයේම තමයි මට සිල් ගන්න ඕන. මේ ස්ථානයේම තමයි මට සිල් ගන්න ඕන. අහවල් ස්වාමින් වහන්සේගෙන්මයි මට බණ අහන්න ඕන. මෙන්න මේ විදියේ වැඩපිළිවෙලකයි මම ඉන්න ඕන කියලා එහෙම එකක් නෑ. මෙයාගේ ඔළුවේ තියෙන්නේ මම අද දවස ඊටාම අර්ථ සම්පන්න ලෙස සීලය දියුණු කරගෙන ධර්ම මාර්ගයක ගමන් කරනවා කියන අරමුණින්ම එයා එදාට සමාදන් වෙන ස්ථානයට ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාට ධර්මය ඇහෙන්නේ නැත්නම් සමහරට එයා තේරීමක් කරන්න ඉඩ තියෙනවා. අපි කියමුකෝ එයා සීලය සමාදන් වෙන්න යන තැන කල්යාණ මිත්‍ර උපකාරයක් නැහැ. පිරිසුදු ධර්මයක් අහන්න නැහැ. මොකද දැන් මේ කරුණු හතරක් සාර්ථක වෙන්නේ පැනිවන් අවබෝධයට. ඒ තමයි පළවෙනි එක කල්යාණ මිත්‍ර සේවනය. දෙවෙනි එක පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න ඕන. දැන් එයා ගියාම එයාට තේරෙනවා කල්යාණ මිත්‍ර සේවනයක් නැහැ. සීල් සමාදන් වෙන්න ගිය තැනේ කවුරුත් කතා කරන්නේ නිවන් මඟ ගැන. ඒක තමයි කතා නොකරනම මාතෘකාව. ඒතර මෙයාට තේරෙනවා මෙතන නම් හරියන්නේ මට කියකෝ කිසි කෙනෙක් නැහැ නිවන් මඟ ගැන කතා කරන්නේ. සේරම කතා කරන්නේ මේ වෙන ඒවානේ. ඊළඟ ධර්මදේශනාවලට එයා සමන් දීලා බලනවා මොන වගේ දෙයක්ද එයාට ඒකෙන් ලැබෙන්නේ කියලා. සංසාරයේ දිගට ගියාට කමන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලා ඇහෙනවා. එයා කල්පනා කරනවා අයියෝ මෙහෙම ගියොත් නම් මම මට මොකකින් මොකක් වෙයි දන්නේ කියලා. ඊළාට එයාට ඒ දේශන අහන් ඉඳලා බලනවා යෝනිසෝ මනසිකාරය ඇති වෙනවද කියලා. තමාර දියුණු කරන්න පුළුවන්ද කියලා. දියුණු වෙන්නේ ඇත්තසේ ඇති සැටියෙන් දකින්න අමාරුයි. ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්නේ මොකද දැන් එයාට අර තිබිච්ච උනන්දු ඕනෑකම දැන් බැහැලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ඇයි නෑනේ? අන්න එතකොට එයා තීරණය කරනවා මෙතන හරියන්නේ නෑ. මම බලන්න ඕන කොතනද තැන කියලා. අන්න එතකොට එයාට හම්බ වෙනවා. අද ලංකාවේ අපිට හොයාගන්න පුළුවන්. එතකොට අන්න එයා සමහර වෙලාවට ඒ ඒ තැන් අද සෑම විහාරස්ථානයකම වගේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අතරත් සුවිශේෂී තැන් තියෙන්න පුළුවන්. ඉතින් මෙයා කල්පනා කරනවා. මොකද මෙයාගේ ඉලක්කය තියෙන්නේ ප්‍රධාන ඉලක්කය. එයා ඒතකොට මේ තීන්දුව තීරණ සේරම ගන්නෙ කොතනින්ද? ජනප්‍රිය වෙන්න කියලාද? නැත්තම් මේ බොහෝ දෙනෙක් එතෙන්ට යනවා කියලාද? එහෙම නෙමෙයි එයා තීන්දුව ගන්නෙ. කොතනින්ද තීන්දුව ගන්නෙ? නිවන් දැකීම. නිවන් අවබෝධ කරගැනීමේ බලාපොරොත්තු ඇතුවයි මම මේ ස්ථානයේ මේ විදිහට කටයුතු කරන්නේ කියලා ඔන්න එයා තීන්දුවක් ගන්නවා. එතකොට එයා සීලය ආරක්ෂා කරගෙන ඉන්නේ මේ විදිහට. දැන් ලංකාවේ දැනට නැත්තම් මේ සිල් සමාදන් වෙන ආකාරය අනුව බලනකොට කොච්චර දෙනෙක් කොච්චර ගමනක් එන්න ඕනද? ඇයි එන්නේ නැත්තේ? ආර්ය සීලයක නැති හින්දා. සීල ව්‍යාපාර කොච්චරක් තියනවද නේ? මොනතරම් සීල ව්‍යාපාර නේද? ඒතර ව්‍යාපාර කියලා වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට බලනකොට ආර්ය සීලයක් නැහැ. එතකොට ඔන්න ඔය ආර්ය සීලය නැති නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දේශකයාණන් වහන්සේලාටයි ශ්‍රාවකයන්ටයි දෙගොල්ලන්ටම තියෙන ප්‍රශ්නය මොකද්ද? ආර්ය සීලය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි මේකෙන් විනිර්මුක්ත වෙලා නැහැ. අපිට දේශකයන්න් වහන්සේලාට පැත්තක ඉඳලා දේශනා කළා හරි හරි අපි හරි ඔයාලගේ පැත්තෙන් හදාගන්න කියලා එහෙම මේ නිකන් පැත්තකට වෙලා ඉඳලා බෑ. ඒතර දේශකයන්න් වහන්සේලා බලන්න ඕන අපේ ආර්ය සීලය කොහොමද කියලා. දැන් අපිට වෙනම සීලයක් නේ තියෙන්නේ. අපිට තියෙනවා උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඇතුළේ 227ක් ශික්ෂාපද. එතකොට අපි බලන්න ඕනේ 227 ශික්ෂාපද කොහොමද කියලා. ඒතර මේක ලේසි වෙන්නේ නැහැ. ඒතර නිවන් අරමුණු කරගෙන ඉන්නවා නම් ඒ 227ම ඊට වැඩගත් වෙනවා බලවත් වෙනවා. සැහැල්ලුවෙන් සලකන්නේ. ඒ හැම ශික්ෂාපදයක්ම තාම වැඩගත්. ඇයි බුදුරජාණන් වහන්සේ හැම ශික්ෂාපදයක්ම පනවලා තියෙන්නේ අපිට නිවන් මගට ගමන් කිරීමේ පහසුවට. එතකොට දැන් ඒ ඒ විදිහටයි කල්පනා කරන්නේ. කල්පනා කරන්නේ බලන්නකො මේ ශික්ෂාපද මෙහෙම දාලා තියෙදි හරි අමාරුයිනේ කියලා නෙමෙයි හිතන්නේ. අනේ කොච්චර හොඳයිද අපේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා නැත්නම් අපි කොහොම අමාරුවකද වැටෙන්නේ කියලා කල්පනා කරන්නේ. තේරුණාද? එතකොට ගිහි අයත් කල්පනා කරන්නේ එහෙමයි. අපරාධි මද්ද්‍රව්‍ය මත්පැන් එක නොතිබී අනිත් ටික විතරක් තිබුණා නම් මං කරගන්නවා අප්පා. ඕකනේ බැරි. ඉතින් සමහර කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට නෙමෙයි එයා කල්පනා කරන්න ඕන බලන්න මේ ශික්ෂාපදයේ පනවපු නිසා මම රැකෙන රැකිල්ල නැත්තම් මං ඉවරයිනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන තව පහදිනවා. ඒතර ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි එයා සීලය රකින්නේ. ඒතර ශ්‍රද්ධාව මුල් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. දැන් බලන්න පින්නවත් මේ එක ධර්ම කරුණක් අරගෙන කොච්චර කතා කරන්න පුළුවන්ද කියලානේ. දැන් මේ මම සාමාන්‍යයෙන් උන්වහන්සේ කෙරෙහි පැහැදුණු ස්වාමීන් වහන්සේ නමක් හැටියට මේ විග්‍රහය කරන්නේ. දැන් මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා කොහොම තියෙයිදනේ? වර්තමාන කාලෙත් මහරහතන් වහන්සේ නමක් නම් විග්‍රහ කරන්නේ කොහොම තියෙයිද? එතකොට ඒ මාර්ගඵලලාභී උත්තමයෙක් නම් මේ විග්‍රහය කරන්නේ කොහොමද කරයිද? ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය සීලය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච නිසා අපිට සංසාරයේ දුවන්න මේ තරම් එන්න සිද්ධ වුණා වගේම දෙවනි කාරණාවකුත් තියෙනවා කියලා. අරියස්ස භික්කවේ සමාධිස්ස. ඒ කියන්නේ ආර්ය වූ සමාධියක්, උතුම් සමාධියක්. අනනුබෝධා අපටිවේදා ඒවමිදන් දීගමද්දානං සන්දාවිතං සංසාරිතං මමංචේව තුම්මාකංච. ඔබටත් මටත් මේ සංසාරයේ සැරිසරන්න සිද්ධ වෙච්ච දෙවනි කාරණාව තමයි ආර්ය වූ සමාධිය ඇති කරගන්න බැරි වෙච්ච එක. අපිත් භාවනා කරනවානේ. මම දන්නවා දැන් ලංකාවේ බොහෝ දෙනෙක් භාවනා කරනවා. පොඩ්ඩක් හරි දැන් දැන් මේ වචනේ ඇහිලා ඇහිලා ඇහිලා දැන් ටිකක් ලංකා සමාජයේ ටිකක් භාවනාව කියන එකට ටිකක් නැඹුරු වෙලා තියෙනවා. ඉතින් ආතර භාවනා පන්ති යනවා. උගාක් අය බුදුරජාන් වහන්සේ දේශනා කරපු නැති භාවනාව වලට යොමු වෙලා ඉහළින් ඉන්නවා. දැන් සමහර අය සරණ ගිහිල්ලා තියෙන්නේ වෙනත් චරිත, පුද්ගල චරිත. දුම හිතෙනවා. මට පුදුමාකාර සංවේගයක් ඇති වෙනවා ලංකාවේ ජනතාව ගැන. හේතුව මොකද්ද හේතුව? මේගොල්ලෝ දැන් ඉලක්කය ගැනත් හිතලා ඉවරයි. නිවන් අවබෝධ කළ යුතුයි කියලත් යම් කල්පනාවකට ඇවිල්ලා තියෙනවා. ක්‍රමවේදේ වරද්ද ගන්නවා දැන්. දැන් තියෙන ප්‍රශ්නේ එතනයි තියෙන්නේ. දැන් ක්‍රමවේදේ වරද්ද ගන්නවා. දැන් මේගොල්ලෝ සමහර කෙනෙක් දැන් බලන්න පින්වත්නි සමහර මේ ගිහි පාර්ශවයේ මම බුදු වුණා කිව්වම ඒකට අහු වෙන පිරිසක් මේ රටේ ඉන්නවනේ. පුදු වෙන පුදුමයිනේ. බෝධිසත්වයන් වහන්සේ ආශ්චර්ය අద్భుත කෙනෙක්. ඒතර උන්වහන්සේ පහළ වෙනකොට දැන් අවසාන භවයේ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. දැන් මේ අවස්ථාව වන විට සන්තුසිත නම් දිව්‍ය රාජයා හැටියට ඉන්නේ අපේ මෛත්‍රී නමින් බුදු වෙන බෝධිසත්වයෝ. දැන් එහෙ වැඩ ඉන්නේ. දැන් මේ ඒ කිසි දෙයක් නැතුව ගහෙන් gediyenna වගේ මෙන්න එකපාරට ඇවිල්ලා බුදු වෙලා ආයි උතුරු දිශාවට අභිමුඛව පියවර සතක් ගියෙත් නැහැ. මම ලොවට අග්‍ර වෙමි ඒ මුකුත් නැහැ. තේරුණාද? මේ එක පාට ඉඳලා බුදු වෙලානේ. ලංකාවේ තරම් අමනෝඥ අඥාන ගොම්ම ගොම් එමයි කියන්න තියෙන්නේ. බහුතරයක් බෞද්ධ නමින් පෙනී සිටින අය ලෝකෙම නැහැ. මම මේ වචන ටික පාවිච්චි කරේ සැරට නෙමෙයි. නමුත් බුදුරජාන් වහන්සේ පාවිච්චි කරනවා මෝග පුරිස කියලා. ඒක තමයි උන්වහන්සේ පාවිච්චි කරන වචනේ. හිස් පුරුෂය. ඒක තමයි කියන්නේ. දැන් මම ඊට වඩා ඉතින් අපි තාම දියුණු කරලා නැහනේ. ඒ නිසා අපිට මේ බර කරලා කියන්න ඕනේ දැන් බුදුරජාන් වහන්සේ මෝග පුරුෂ කිව්වම හොඳටම ඇති. ඒ බුදුරජාන් වහන්සේ වැනි උත්තමෙක් මෝ හිස් පුරුෂය කිව්වම හෙල්ලිලා යනවා. අපි එහෙම කිව්වට මදි. අපි ඔය වගේ කියන්න ඕන ටික වචන 3-4ක් දාලා අර හෙල්ලිලා යන්න අපේ කට්ටියට. නැත්තම් හෙල්ලෙන්නේ නැහැ. ඒ හොල්ලවන්නේ මොකටද? අනේ අපරාධය අහිංසක විදිහට අහුවෙන අහුවිල්ල. තාම අහුවෙනවා. තාම අහුවෙනවා. හදිස්සියේ මම කිව්වොත් එහෙම කාලයක් ගිහිල්ලා මාත් බුදු වුණා කියලා ඔව් එන්න පුළුවන් කියලා අල්ලගන්නවා. පුදුම අඥානතාවයක් තියෙනවා. පුදුම අඥාන. ඒ නිසා මේ මම මේ වගේ අඥාන අය සඳහා මේ කියන්නේ හැබැයි මේ යුගයේ මාර්ගඵල නම් ලබන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා පරිස්සම් වෙන්න කවුරුවත් මේ මාර්ගඵල කෙනෙක් ලැබුවා කිව්වම එකපාරටම ඒවට ප්‍රහාර එල්ල කරන්න යන්නත් එපා. නොදැනුවත් ප්‍රකාශ කරන්නත් එපා. හොඳට විමසලා බලන්න. අල්ලන්න පුළුවන් සාමාන්‍ය අඩුම නිකන් අපිට හිතා ගන්න පුළුවන් දේවල් තියෙනවා මේ විදිහට. පැවැත්ම බලන්න පුළුවන්. දැන් මාර්ගඵලලාභී කෙනෙක්ගේ ආර්ය සීලයක් තියෙනවා. ආර්ය සමාධියක්. ඒවා දියුණු කරගෙන එන්නේ. දැන් සමාධිය සම්පූර්ණ වෙලා නැහැ. නමුත් දැන් ආර්ය සමාධියකට එයා බවුන් වඩන කෙනෙක්. සීලය හොඳටම රැකගෙන ඉන්නේ දැන්. එතකොට Tamanට බැලුවෑගේ ඇත්තද මේ කියලා. සීලේ ප්‍රශ්න තියෙනවා නම් එතකොට එයාට තේරෙනවා මොන පිස්සුද? මොන පිස්සුද මේ කෙනා නම් මේ මාර්ගඵලලාභී කෙනෙක් නෙවෙයි කියලා. තේරුණාද? ඊළඟ මාර්ගඵලලාභී උත්තමයෙක් ඒවා පාවිච්චි කරන්නේ කිසිදාක තමන්ගේ ಗುಣ වර්ණනාවකට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැත්තට යොමු වෙන්නේ හැබැයි මාර්ගඵලලාභී ඇත්තෝ ඉන්න පුළුවන්. සමහර අයගේ තාම මිත්‍යා මතයක් තියෙනවා මේ යුගයේදී මේ යුගයේ නම් මාර්ගඵල ලබන්න බෑ කියලා. ඒකට අහු වෙන්න එපා. ඒ අපිව කඩලා දානවා. අපිට මේ යන්න තියෙන මග වටනවා. අපිව අධෛර්යයටපත් කරනවා. නෑ නෑ මේ කල් නිවන් දකින්න බෑ කියලා. බොරු. නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ යුගයේදී ඒ දැන් පහළ වෙලානේ ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ හැබැයි මහරහතන් වහන්සේලා පහළ වෙනවා ඒක පැහැදිලි මාර්ගඵලලාභීන් පහළ වෙනවා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් එතකොට බින්නන්නේ අපි මේතා කාලය දීර්ඝ වූ සංසාරේ එන්න හේතුව තමයි අද මේ දේශනාව තුළ අපිට ලැබෙන කාලය තුළ මේ සූත්‍ර දේශනාව හුඟක් විස්තරාත්මකව කරන්න බෑ මම දැන් ප්‍රථම කාරණාව තමයි හුඟක් විස්තර කරේ. මොකද මෙතන තමයි පදනම. දැන් අද මේ දේශනාව තුළ කෙනෙක් අල්ලගත්තොත් මේක ඉතුරු ටික අල්ලනවා. දැන් අද මේ දේශනාව අහගෙන ඉඳලා කවුරු හරි ආර්ය සීලය ගැන හොඳටම ඉලෙව්වොත් එයා ඊට පස්සේ ආර්ය සමාධියට එනවා. එයා ඊට පස්සේ භාවනාව පටන් ගන්නවා. භාවනාව පටන් ගන්නකොට හිත වැඩෙනවා. දැන් හුඟක් අයට භාවනාවේ ප්‍රතිඵල නැහැ කිය කිය හුඟක් කියනවනේ අනේ ඊතරේ දුවනවා මේ දුවනවා අනේ බෑ අරේ මේ කියලා. මේ හැදිලා නැහැනේ. පළවෙනි පියවර අල්ලලා ගිහිල්ලා නැහැ. <clears throat> ආර්ය වූ සීලයකට ඇවිල්ලා නැහැ. ඒතර කය වචනේ සංවර නොවුන තාක්කල් සිත එකඟ කරන්න බෑ. ඒක සමාධිගත වෙන්නේ නැහැ. ආර්ය සමාධියක් නැති නිසා තමයි අපි සංසාරේ මේ තරම් දීර්ඝ වූ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ ආර්ය වූ සමාධියත් සම්පූර්ණ උනේ නැහැ වගේම ආර්ය වූ ප්‍රඥාව අපට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සම්පූර්ණ වෙච්ච නැති නිසා තමයි මේ තරම් කාලයක් සංසාරේ ඊළඟ කාරණාව හැටියට උන්වහන්සේ දේශනා කරනවා ආර්ය විමුක්තිය. ඒ කියන්නේ මේ කෙලෙස් වලින් නිදහස් වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අවසාන වශයෙන් දැන් රහතන් වහන්සේ නමක් කෙලින්ම අවබෝධ වෙනවා රහතන් වහන්සේට. දැන් ඉතින් මම සියලුම කෙලෙස් වලින් නිදහස් වුණා කල යුතු දේ කළා බඹසර වාසයේ නිම කරන ලදී. මම ඉතින් නැවත උප්පත්තියක් ලබන්නේ නැත කියලා ඒ අවබෝධය කරා එනවා. ඒ ආර්ය වූ විමුක්තියට. ඒතර අපි මේ සංසාරේදී ආර්ය වූ සීලය අපිට සම්පූර්ණ වෙලා නැහැ, අවබෝධ වෙලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ආර්ය වූ සමාධිය අවබෝධ වෙලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ වෙලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ආර්ය වූ විමුක්තිය අවබෝධ වෙලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා තමයි අපි තාම සංසාරේ සැරිසරන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ අවසානයේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම ඒ ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරා. දැන් ඉතින් මාගේ ආපහු පුනර්භවය නැත කියලා ඒ අනුබුද්ධ සූත්‍ර දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාමත් කල්පනා කරගන්න ඕන අපි කොහොම හරි කරලා මේ ජීවිතයේදී ඒ ආර්ය සීලය සම්පූර්ණ කරගෙන ආර්ය සමාධිය සම්පූර්ණ කරගෙන ආර්ය ප්‍රඥාව සම්පූර්ණ කරගෙන ආර්ය විමුක්තිය සම්පූර්ණ කරගෙන මේ ඊටාම් භයානක වූ සංසාරයෙන් නිදහස් වෙනවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ උදාරතර ධර්ම දේශනාව පැවැත්වීමේ අරමුණ තමයි 2009 12 වෙනි මාසේ 31 වෙනි දින අභාව પ્રાપ્ત වුණු ගම්පහ පහළගම පදිංචිව සිටි විශ්‍රාමලත් නියෝජ්‍ය තැපල්පති ඒ.එස්. ප්‍රේමදාස මැතිතුමාට පින් දීම සඳහා ඒ භාර්යාව දූ දරුවන් සහ ඥාතීන් තමයි මෙහි දායකත්වයේ දරන්නේ. අපිට මතක් වෙනවා පසුගිය වර්ෂයේත් මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් මේ දරුවන් මේ භාර්යාව මේ ස්වාමි දියණිය ඥාතීන් තාම ශ්‍රද්ධාවෙන් අපටම ආරාධනා කරලා මේ විදිහට තමන්ගේ පියතුමාට ස්වාමියාට ඥාතියාට පින් අනුමෝදන් කරපු ආකාරය ඉතින් අපි ඊටාම සන්තෝෂ වෙනවා අද මේ වර්ෂයේ මේ උදාරතර ධර්ම දේශනාව පවත්වන්නට ලැබීම පිළිබඳව එවනම් මේ පමණ වේලාවක් මේ උදාරතර ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අත්පත් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ අභාව પ્રાપ્ત වුණු පහළගම පදිංචිව සිටි විශ්‍රාමලත් නියෝජ්‍යත පැල්පති ඒ.එස්. ප්‍රේමදාස මැතිතුමාට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීමෙන් එතුමාගේ භවගාමී ජීවිතය සැපවත් භාවයට පත් වේවා. කෙලවර සාන්ත සුන්දර අමා මහ නිවනින්ම සැනසේවා කියලා සාදු කියනවා. තවත් පින් ගන්න බලාපොරොත්තු ඉන්න ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා අමා නිවනින්ම සැනසෙත්වා කියලා සාදු ලෝකය සම්බුද්ධ ශාසනය සුරකින පින් කැමති සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දෙවියන්ගේ ආශිර්වාදය රැකවරන බැල්ම මේ පින්වත් මෑණියන්ටත් ඒ වගේම මේ දූ දරුවන් සියලු දෙනාටත් ඒ වගේම ඥාති හිතයිසී සැමටත් සහභාගී වුණු සැමටත් නිවසේ සිට මේ ධර්ම දේශනාවට සවන් දුන්නා වූ සියලු දෙනාටත් ඒ දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමෙන් සිතක් සාන්තියත් යහපතත් නිදුක් නිරෝගී භාවයත් උදා කෙරෙත්වා ඒ වගේම මෙම වැඩසටහන් මේ ආකාරයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමට අවස්ථාව සලසා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති තැන්පත් අති ගෞරවනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ තුලින් මේ කටයුතු සාර්ථක කරගන්න වාසනාව උදා කෙරෙත්වා දිවියෝද අමා නිවනින් සැනසෙත්වා අවසාන වශයෙන් අප මේ සිද්ධ කරගත්තා උදාරු සස්වනේ සම්භාර ධර්මයන්ගේ බලයෙන් අප සියලු දෙනාගේම මෙලොව ජීවිත යහපත් වේවා පරලොව ජීවිත සුගතිය මිහිමි වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩම කොට වදාළ සාන්ත සුන්දර පරම රමණීය අති උතුම් අමා මහ නිර්වාණ සම්පත් මේ ජීවිතවලදීම ගෞතම බුද්ධ ශාසනය තුලදීම සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ භාග්ය උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා. ගම්පහ පහළගම පදිංචි ජේ කාන්ති ස්වර්ණලතා මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් දායකත්වයේ දරනු ලැබුවා වූ දායකත්ව ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ වන කඳාන පොල්පිටි මූකලානේ අශෝකරාම වාසී ශ්‍රී විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවරේ යෙදමින් මේ ධර්මද්වීපය ධර්මයෙන් ඒකාලෝක කරන්නට මේ ධර්මද්වීපය ධර්මයෙන් පෝෂණය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී සුව සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.